බෝධාය සංවත්තන්ති තිකෝ භික්ඛු තස්මා බොජ්ජංගාති වොච්ඡන්ති සද්ධාවන්ත පිනතුනේ හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ භාතිය අබේරත්න මහත්මයා විසින් පින්කමේ ආරමුණ නොවැම්බර් මාස 24 වන දින ජන්මදිනයේදී ඇති භාතිය අබේරත්න මහත්මයාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දානමය උතුම් කුසලය නිර්වාණ අවබෝධයේ පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම මිය පරලෝ යන්නට දුණු ආදරණීය දෙමව්පියන් වන මාකස් අබේරත්න පියාණන් භද්‍රා අබේරත්න මෑණියන් ඇතුළු පරම්පරාවේ මිය පරලෝකීය සියලු ඥාත හිත මිත්‍රාදීන්ට පුණ්‍ය ආනුමෝදනා කරමින් දේශකයන්න් වහන්සේ ඇතුළු සුජීවත්ව සිටින හැම දිනාටම ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාව සිද්ධ කරන්න. තමන්ගේ ජන්මදිනය නිමිති කොටගෙන තමන්ටත් ධම්ම අසන්නට අවස්ථාවක් සලස්වා ගනිමින් අන් හැම දිනාටමත් දහම් ඇසීමේ අවස්ථාව සලස්වා දෙමින් අද දවසේ සිදු කරන මේ ධර්ම දානමය කුසලය සඳහා භාතේ මහත්මයා විසින් අපට මාතෘකාව හැටියට ආරාධනා කරන්නට යෙදුනේ බොජ්ජංග ධර්ම පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට. ඒ අනුව අපි ධර්ම දේශනාවට මාතෘකා පාඩේ හැටියට සිහිපත් කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ භික්ඛු සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩයක්. දිනක් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණි එක්තරා භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා බොජ්ජංගා බොජ්ජංගාති භන්තේ උච්ඡන්ති කිත්තාවතානුකෝ භන්තේ බොජ්ජංගාති උච්ඡන්ති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බොජ්ජංග බොජ්ජංග කියලා නිතර කියනවා කවර අර්ථයකින්ද බොජ්ජංග කියලා කියන්නේ. එහෙම නැත්නම් බොජ්ජංග කියලා හඳුන්වන්නේ මොනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා බෝධාය සංවත්තං තීතිකෝ භික්ඛු තස්මා බොජ්ජංගාති උච්ඡන්ති. මහන බොජ්ජංග කියලා කියන්නේ අවබෝධයට උපකාර වෙන අර්ථේ අවබෝධයට උපකාර වෙනවා කියන අදහසින් ඒ ධර්ම බොජ්ජංග කියලා හඳුන්වනවායි කියලා බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා. එහෙමනම් බොජ්ජංග ධර්ම හැටියට දහමේ කරුණු හතක් දැක්වෙනවා සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා. එතකොට මේ ධර්මකාරණා 7 එහෙම නැත්නම් මේ චෛතසික ධර්ම 7 බොජ්ජංග කියලා හඳුන්වන්නේ අවබෝධය සඳහා එහෙම නැත්නම් බෝධිය සඳහා උපකාර වෙනවයි කියන අර්ථය. අවබෝධය තුන් ආකාරයකින් ධම්මෙහි දක්වනවා සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ වශයෙන්. ඒවා බෝධි හැටියටත් හඳුන්වනවා. බෝධි කියලා කියන්නේ අවබෝධය ලබන අවස්ථාව. එතකොට එක එක්කෙනා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ අවබෝධය ලබන අවස්ථා අනුව තමයි අවස්ථා තුනක් හැටියට දක්වන්නේ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ ස්ව ඥාණයෙන් ඒ කියන්නේ අවසාන භවයේ චතුරාර්ය සත්‍ය පිළිබඳව වෙනත් කෙනෙකුගේ මාර්ගෝපදේශයකින් තොරව ස්ව ඥාණයෙන් සමස්ත ලෝක ධර්මයන්ම අවබෝධ කරමින් කෙලෙස් ප්‍රහාණය කරන අවස්ථාව තමයි සම්මා සම්බුද්ධ කියලා හඳුන්වනවා. පච්චේක සම්බුද්ධ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමන් වහන්සේ විසින්ම අවබෝධ කරනවා වෙන කෙනෙකුගේ උපදේශයකින් තොරව නමුත් ලෝකයේ අතීතාක් සියලු ධර්ම පිළිබඳව ආත්පසින් පරිපූර්ණ වශයෙන් අවබෝධ කිරීමක් නැහැ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අවශ්‍ය වෙන අවිද්‍යා තෘෂ්ණා දුරු කිරීම සඳහා අවශ්‍ය වෙන ප්‍රමාණයට ඒ ධර්මයන් අවබෝධ කරනවා සංස්කාර ධර්ම පිළිබඳව. එතකොට ඒ අවබෝධය ලබන්නේ වෙනත් කෙනෙකුගේ උපදේශයකින් තොරව ස්වඥාණයෙන්. එතකොට ඒ විදිහට ලබන අවබෝධය පච්චේක සම්බුද්ධ. එතන සම්බුද්ධ කියලා කියන්නේ තමන් විසින්ම අවබෝධ කරනවා. පච්චේක සම්බුද්ධ කියලා කියන්නේ නිර්වාණ අවබෝධය සඳහා අවශ්‍ය ධර්ම කොටාශයන් નિවරදිව අවබෝධ කරනවා සමස්ත විශ්ව ධර්මයන් අවබෝධ කරනවා කියන තැනට යන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි අවස්ථාව ශ්‍රාවක බුද්ධ. එතකොට එතනදී සම්බුද්ධ කියලා කියන්නේ නැත්තේ තමන් විසින් ස්වඥාණයෙන්ම එහෙම නැත්නම් පරෝපදේශ රහිතව අවබෝධ කරනවා නෙමෙයි උපදෙස් ඇතිවයි අවබෝධ කරන්නේ. ඒ නිසා තමයි ශ්‍රාවක කියලා කියන්නේ. ශ්‍රාවක කියලා කියන්නේ අහලා දහම් කරුණු වටහා ගන්නා තැනැත්තා. එතකොට සම්මා සම්බුදු කෙනෙක් ලෝ පහළ වුණු කාලයක බුදුරජාණන් වහන්සේ ජීවමාන අවස්ථාවේ හෝ උන්වහන්සේගේ පරිණිරවාණයෙන් පස්සේ සම්බුද්ධ ශාසනය පවතින කාල සීමාව තුළ හෝ තථාගතයන් වහන්සේ විසින් ලොවට පහදා දුන්නු දහම අහලා ශ්‍රවණය කරලා ඒ ඔස්සේ තමන්ගේ ප්‍රඥාව මෙහෙवला අවිද්‍යාව තෘෂ්ණා දුරු කරමින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන අවස්ථාව තමයි ශ්‍රාවක බුද්ධ කියලා හඳුන්වන්නේ. මෙන්න මේ විදිහට අවබෝධය ලැබීම අවස්ථා තුනකින් ධහමේ දක්වලා තියෙනවා. මේ අවස්ථා තුනෙන් කවර අවස්ථාවකින් ධහම අවබෝධ කළත් අන්නේ අවබෝධය සඳහා උපකාරක ධර්ම හැටියට තමයි බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග ධර්ම හඳුන්වනවා. බොජ්ජංග කියන වචනය ගත්තාම බෝධියට අංග වෙන. එහෙම නැත්නම් අවබෝධය සඳහා උපකාර වෙන අර්ථය හැටියට බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරා. එතකොට ඒ බඳු ධර්ම හතක් තථාගතයන් වහන්සේ දේශනා කරනෝ සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ඛාවස. එතකොට සති සම්බොජ්ජංගය කියලා ගත්තාම අපි මූලික වශයෙන් හඳුනා ගන්නට ඕන සති කියලා කියන්නේ කොමක්ද? ඊට පස්සේ තමයි ඒ සති චෛතසිකය සති සම්බොජ්ජංගයක් බවට පත් වෙන්නේ කොහොමද කියලා අපි වටහා ගත යුත්තේ. සති කියලා කියන්නේ කුසල් සිතෙහි යෙදෙන චෛතසික ධර්මය. චෛතසික කියලා කියන්නේ අපේ සිතේ පහළ වෙන යම් යම් ගුණාංග. සිතේ පහළ වෙන ගුණාංග කොටස් දෙකකින් යුක්තයි. සිත කිලිටි කරන, අඳුරු කරන, පැහැපත් බව නැති කරන මානසික ගුණාංග තියෙනවා. ඒවා හඳුන්වන්නේ අකුසල ධර්ම, ක්ලේශ ධර්ම කියන නම් වලින් හඳුන්වනවා. සිත පැහැපත් කරන, ප්‍රභාමත් කරන, ආලෝකමත් කරන, සැහැල්ලු කරන, වඩා තීව්‍ර කරන ගුණාංගයන්ගෙන් යුක්ත වූ මානසික ගුණාංග තියෙනවා. ඒවා හඳුන්වන්නේ කුසල ධර්ම, සද්ධර්ම කියන නම්. එතකොට මේ කුසල පක්ෂයේ යෙදෙන චෛතසික ධර්මයක් තමයි එහෙම නැත්නම් ගුණාංගයක් තමයි සති කියලා හඳුන්වන්නේ. ඒ සති චෛතසිකය සියලු කුසල් සිත්වල යෙදෙන සෝභන සාධාරණ චෛතසික ධර්මයක් හැටියට තමයි අභිධර්මයේ කියවෙන්නේ. සෝබන සිත් කියන්නේ කුසල් සිත් වලට සෝබන සාධාරණ කියන්නේ සෑම කුසල් සිතකම යෙදෙන චෛතසික. නමුත් සෑම කුසල් සිතකම යෙදුනට ඒක හැම විටම බලවත් වෙන්නේ නැහැ. දැන් ඒකාග්‍රතාවය ගත්තහම ඒකාග්‍රතාවයත් සබ්බචිත්ත සාධාරණ චෛතසිකය. ඒක කුසල අකුසල් ක්‍රියා හැම සිතකම යෙදෙනවා. එහෙම යෙදුණා වුණාට ඒකාග්‍රතාවයේ හැම සිතකම ප්‍රබල නැහැ. ඒකාග්‍රතාවයේ දියුණු කළාට පස්සේ තමයි ඒක සමාධියක් හැටියට මතු කරන්න වර්ධනය කරන්න පුළුවන් අන්න ඒ වගේ අපට ජනිත වෙන සෑම කුසල් සිතකම සතිචෛතසිකය ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වුණු පමණින් ඒක වඩා ශක්තිමත් වෙන්නේ නැහැ. ඒක ශක්තිමත් වෙන්න නම් අපි දීර්ඝ කාලයක් ඒ පිළිබඳව හොඳ අවබෝධයකින් අවධානයකින් යුක්තව ඒ ගුණාංගය නැවත නැවත පුහුණු කරන්න අන්නේ පුහුණු කිරීම තමයි සතිපට්ඨාන භාවනාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මොකක්ද මේ සතිචෛතසිකය කියන්නේ කොහොමද අපි ඒක හඳුනාගන්නේ කොහොමද අපි දියුණු කරන්නේ කියලා මූලිකව හඳුනා ගන්න ඕන ඊළඟට අපි හඳුනා ගන්න ඕන ඒක බොජ්ජංග ධර්මයක් හැටියට දියුණු කරන්නේ කොහොමද එතකොට මේ කරුණු දෙකම හරියට තේරුම් ගත්තොත් තමයි අපිට නිවනට උපකාර වෙන ආකාරයට සතිචෛතසික බොජ්ජංග ධර්මයක් හැටියට දියුණු කරන්න පුළුවන් වෙන්නේ. අපි මුලින්ම පැහැදිලි කරගන්න ඕන කාරණේ තමයි සතිචෛතසිකයේ ස්වභාවය මොකක්ද? ඒක අපි හඳුනාගන්නේ කොහොමද? සතිචෛතසිකයේ ස්වභාවය තමයි යම් අරමුණක් දිහා බලනකොට එහෙම නැත්නම් අරමුණක් කෙරෙහි අපේ අවධානය යොමු කරනකොට ඒ අරමුණෙහි ගිලෙන්නේ නැතිව එහි එල්බගන්නේ නැතිව එහි කොටස්කරුවෙක් වෙන්නේ නැතිව එය භුක්ති විඳින්නේ නැතිව එයින් මුසපත් වෙන්නේ නැතිව ඒ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ඒ මොහොතේ සිදුවෙන ස්වභාවය පැහැදිලිව දකින්නට පුළුවන් ගතිය තමයි සතිචෛසිකයෙන් කෙරේ. උදාහරණයක් හැටියට කිව්වොත් දැන් අපි CCTV කැමරාවක් සක්‍රිය කරලා තියෙන තැනක එතන ඒ කැමරාවට හසු වෙන පරාසය තුල සිදුවෙන සෑම දෙයක්ම සටහන්. එතකොට මුලින් ඒවා අගට පැටලෙන්නෙත් නැහැ. අග ඒවා මුලට පැටලෙන්නෙත් නැහැ. මේවා හොඳයි මේවා නරකයි කියලා වෙන් කරන්නට යන්නෙත් නැහැ. දේවල් වැඩි කියලා කලබලයක් ඇති කරගන්නෙත් නැහැ. අඩුයි කියලා වෙනසක් ඇති කරගන්නෙත් නැහැ. එතන තියෙන්නේ මොනවද? සිදුවෙන්නේ මොනවද? ඒ සිදුවෙන සෑම දෙයක්ම ඒ ඒ මොහොතේ සටහන් වෙනවා. අන්න ඒ වගේ අපේ සිතේ තියෙන එක්තරා ගුණයක් ඒ ගුණය හෙවත් මේ සතිය නැමැති මේ චෛතසිකය අවදි කරගත්තාම අපට බාහිර සිද්ධ වෙන දේත් අභ්‍යන්තරයේ සිද්ධ වෙන දේත් නාම ධර්මයන් පිළිබඳවත් රූප ධර්මයන් පිළිබඳවත් මේ සමස්ත ක්‍රියාකාරීත්වය අර CCTV කැමරාවක සටහන් වෙන්නාසේ මනසින් ඊටාම පැහැදිලිව ඒ ඒ මොහොතේ සිදුවෙන ක්‍රියාවලිය පැහැදිලිව දකින්නට පුළුවන් ගතියක් ඇති එතකොට ඒ ගුණය මතු කරගත්තාම තියෙන විශේෂත්වය තමයි අර අරමුණු තුල එල්බ ගන්නේ නැති නිසා ඇති වෙලා නැති වෙනා යන මනෝභාවයට එහෙමම නැති වෙලා යන්න ඉඩ හැරලා ඊළඟට ඊළඟට මතුවෙන මනෝභාවයන් දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් සිහියෙන් තොර වුණාම අපිට වෙන්නේ අපි අරමුණක් ගනිමින් සිත් පහළ වෙලා එය නිරුද්ධ වුණාට අපි ඒක අතහරින්නේ නැහැ. ඒ ඉක්ම ගිය අරමුණ පිළිබඳව අපට කැමැත්තක් ඇති වුණා නම් අපි නැවත නැවත ඉක්ම ගිය අරමුණ පිළිබඳව කල්පනා කරන්න. එතකොට ඒ මොහොතේ සිද්ධ වෙන දේ අපට ගිලිහෙනවා. අර ඉක්ම ගිය කාරණෙත් එක්කලා අපේ මනස බැඳී පවතී. ඒතර මේ මොහොතේ සිදු වෙන දේ අපට අවධානයට ලක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි අනාගතය පිළිබඳව යම්කිසි උපකල්පනයක් සැලැස්මක් ගොඩනගනකොට අපි සිහියෙන් තොර වෙච්ච ගමන් ඒ අනාගතය පිළිබඳව සිතන කාරණය තුල මනසින් ගිලෙනවා වර්තමානය තුල ගතසිතෙහි කුමක්ද වෙන්නේ කියන එක අපිට පේන්නේ නැතු වෙනවා. එතකොට දැන් මේකෙන් අදහස් කරන්නේ සිහිය පිහිටුවා ගන්නකොට අතීතය අනාගතය අමතක කරන්න ඕන කියන එක නෙමෙයි. සිහිය පිහිටුවා ගත්තාම අතීතය සිහි කරන්න පුළුවන්. දැන් පුබ්බේ නිවාසානුස්සති ඥාණය උපදවාගත් උතුමන් සිහිය පිහිටුවාගෙන තමයි අතීත ස්කන්ධ පිළිබඳව ආවර්ජනය කරන්නේ. එතකොට උන්වහන්සේලා අතීතයට ගමන් කිරීමක් නෙමෙයි කරන්නේ අතීතය පිළිබඳව රූප වේදනා සංඥා සංඛාර විඥානයන් නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා ඒවා විමසලා බැලීම. එතකොට විමසන්නේ දැනට නැති ඉක්ම ගිය නාම රූප ධර්ම පිළිබඳව. එතකොට ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවාගත්තු තැනැත්තා රහතන් වහන්සේ හෝ ආර්යයන් වහන්සේ හෝ පෘතජ්ජනයා හෝ කවුරු හරි ඒ ඥානය උපදවා ගත්තාම අතීතය තමයි ආවර්ජනා කරන්නේ. හැබැයි අතීතය ආවර්ජනා කරාට එතන ගැටලුවක් නැහැ. අතීතේ භුක්ති විඳින්න නැති නිසා. දැන් සිහියෙන් තොරව යම් කෙනෙක් අතීතය ආවර්ජනා කරන්න ගියොත් ඒ අතීතය විඳිනවා. දැන් ඒක අපි සරල උදාහරණයක් හැටියට ගත්තොත් මෙහෙමයි. අපි හිතමු මීට වසර 5කට ඉහතදී සිදු වුණු යම්කිසි සිදුවීමක් අපට ඇඳේ හාන්සි වෙලා ඉන්න අතරේ සිහිපත් වෙනවා. එතකොට ඒ සිද්ධියේදී අපට යම්කිසි චිත්ත පීඩාවක් ඇති වුණා නම් හිත නරක් වුණා නම් කවුරු හරි කියපු දෙයින් අපට සිත් ඇවුලක් ඇති වුණා නම් දැන් වසර 5කට ඉහතදී සිද්ධ වෙච්ච මේ සිදුවීම පිළිබඳව අද දවසේ අපි ඇඳ උඩ ඉඳගෙන කල්පනා කරනකොට සිහියෙන් තොරවනම් කල්පනා කරන්නේ අර සිද්ධිය අපට සිහිපත් වෙනකොටම එදා අපි යම්කිසි රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් උපාදාන කරගත්තා නම් ඒ වගේ මේවා ටිකක් නැවත මතුවෙන්න පටන් එතකොට එදා අපට බැනපු කෙනා පිළිබඳව අපි ඇති කරගත්තු සටහන, රූප සටහන. ඊට පස්සේ එතනදී අපට ඇතිවෙච්ච මානසික පීඩාව. එතකොට දැන් මේ ඇඳේ හාන්සි වෙලා මේ ගැන කල්පනා කරාට චිත්ත පීඩාවත් යම් ප්‍රමාණයකට අරීට සාපේක්ෂව මතුවෙන්න ඊළඟට එතනදී ඇතිවෙච්ච සංඥා, එතනදී ඇතිවෙච්ච සංඛාරය, කියන්නේ චේතනා මූලික මනෝභාවය. තමන්ට එතනත්ත පිළිබඳව ඇතිවෙච්ච නොමනාපේ එතනත්ත තමන්ගේ හතුරෙක්ය තමන්ට විරුද්ධකාරයෙක්ය කියලා ඇතිවෙච්ච හැඟීම් එතකොට මේ සියල්ලක්ම දැන් නැවත මතුවෙන්නට පටන් ඒ කුමක් නිසාද අපි අතීතයේ සිහි කරන්නේ උපාදාන වශයෙන් එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් එදා යමක් අපි උපාදාන කරගෙන තිබුණා නම් නැවත නැවත උපාදානේ හට ගන්නවා. එතකොට ඒ විදිහේ මානසික තත්වයකට අපිපත් අර පුබ්බේ නිවාසානුස්සතිය සිහි කරන්නාසේ අපට සිහියෙන් ඒ සිද්ධිය සිහි කරන්න පුළුවන් එදා සිදුණු සිදුවීම ඒ කරපු කතාව ඒ සිද්ධිය ඒ විදිහෙම අපට දැසට පෙනෙන්නාසේ පෙනෙනවා හැබැයි අපට චිත්ත පීඩාවක්වත් වික්ෂිප්ත බවක්වත් අර දෝෂ දෝෂාරෝපණය කරපු පුද්ගලයා පිළිබඳ නොමනාපයක්වත් ගැටුමක්වත් ඒ කිසිවක් මතු වෙන්නේ නැහැ. ඒ සිද්ධිය පැහැදිලිව දකින්නටත් පුළුවන්. ඒ දකිමින් මේ මොහොතේ මගේ මනස වැඩ කරන විදිහ පැහැදිලිව දකින්නටත් පුළුවන්. එදා සිද්ධිය සිහි කරන්නටත් පුළුවන්. ඒක සිහි කරන්නා වූ මනස මේ මොහොතේ ක්‍රියාත්මක වෙන විදිහ දකින්නටත් පුළුවන්. ඒ දෙකම දකින්නට පුළුවන් වෙන්නේ අපි එදා අරමුණෙහි එල්බගෙන නැති නිසා. එදා අරමුණෙහි ගිලිලා නැති නිසා. එදාරමුණෙහි අපි මානසිකව ගිලුනොත් මේ මොහොතේ අපේ මනස වැඩ කරන හැටි අපිට පේන්නේ ඒක හරියටම අපි තව උදාහරණයක් අරගෙන බැලුවොත් අපි වතුර වලක පිටින් ඉඳගෙන අපි ඒ වතුර වල දිහා බලනකොට ඒක ඇතුලේ ඉන්න පොඩි පොඩි මාළු පැටවු එතකොට පැල ඇටි ගල් කැට මේ හැම දෙයක්ම පැහැදිලිව පේනවා. හැබැයි අපි වතුර ඇතුළට S2 ඔබලා බැලුවොත් එතකොට අරවා පැහැදිලි නැතු වෙනවා. එතකොට හරිනම් දැන් S2 වතුර ඇතුළට දැම්මහම වතුර ඇතුළට S2 එබුවාමනේ හරියට පේන්න ඕන. නමුත් එහෙම පේන්නේ පිටින් ඉඳගෙන බැලුවොත් තමයි ඒක හරියට පැහැදිලිව පේන්නේ. අන්න ඒ වගේ තමයි අපේ සිත සිත යම්කිසි අරමුණක ගිලුණොත් එහි එල්බ ගත්තොත් එහි කොටස්කරුවෙක් බවට පත් වුනොත් සිතට පැහැදිලිව නිවැරදිව යමක් දකින්නට බෑ සිතට යමක් දකින්නට පුළුවන් වෙන්නේ පිටින් ඉඳගෙන බලන්නාසේ බලන්නට පුළුවන්. අන්න ඒ ගුණය තමයි සතිචෛතසිකයයි කියලා කියන්නේ. දැන් අපි සාමාන්‍ය කතා විවාහරේදී කියනවා ප්‍රශ්න අනුන්ගේ වෙන තාක් උත්තර දාර්ශනිකයි. එතකොට ඇයිද ඒ උත්තර දාර්ශනික වෙන්නේ ප්‍රශ්න අනුන්ගේ වෙනකොට අපි ඒකේ කොටස්කරුවෙක් වෙන්නේ නැහැ. අපි ඒක විඳින්නේ නැහැ. අපි ඒකේ එල්ලෙන්නේ නැහැ. අපිට එතකොට පුළුවන් එළියෙන් ඉඳගෙන අර සිද්ධිය කොහොමද සිදුුනේ කියලා හේතුඵල වශයෙන් ධර්මානුකූලව යම් ශාස්ත්‍රයකට අනුකූලව දාර්ශනික විදිහට විවිධ ක්‍රම වලට අපිට මේක විශ්ලේෂණය කරන්න පුළුවන්. මොකද අපි ඒකේ ගිලිලා නැති නිසා. ඊට පස්සේ එතකොට එහෙම බලනකොට අපිට පේනවා එතන වැරදුනේ මෙහෙමයි. එතන එහෙම නෙමෙයි ඇත්තටම කරන්න තිබුණේ මෙන්න මෙහෙම කළා නම් හරි. ඔකෙදි දැන්වත් ඉතින් මේ විදිහට කරන්න කියලා අපිට හොඳ පැහැදිලි අර්ථ විග්‍රහයක් කරන්න පුළුවන්. හැබැයි ඒ සිද්ධියම Tamanට අදාළයි කියලා දැනෙච්ච ගමන් Tamanට අර විචක්ෂණ බව නැති ඇයි නැති වෙන්නේ? අපි එකේ කොටස් කරුලෙක් වෙනවා. අපි එකේ ගිලෙනවා. අපි එකේ එල්බ එහෙම වෙච්ච ගමන් අර වතුර වලට ඇස් දෙක ඔබලා වැළුවා වගේ. එතකොට ඒකේ කොටස් කරුවෙක් වෙච්ච ගමන් අපිට පැහැදිලි බව නැතු යනවා. හැබැයි අර වතුර වලේ එළියෙන් ඉඳගෙන බලන තාක්කල් අපිට පැහැදිලිව හැමදේම පේනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුන් සම්බන්ධ කාරණා පමණක් නෙවෙයි තමන්ට අදාළයි කියලා හැඟෙන කරුණු සම්බන්ධව වුණත් අපිට සිහිය පිහිටුවා ගන්න පුළුවන් නම් හරියටම පිටින් ඉඳන් බලන්නාසේ අපේම කය දිහා අපේම සිත දිහා අපිට බලන්න පුළුවන්. ඒතකොට සිත දිහා බලන්නේ අපේ සිතින්මයි. හැබැයි සිතින්ම බලන්නට පුළුවන් හරියට පිටින් ඉඳන් බලනවා වගේ කිසිම ඇලීමක් බැඳීමක් ගැටීමක් එහි එල්බ ගැනීමක් කොටස්කරුවෙක් වීමක් වෙන්නේ නැතුව අන්න ඒ ගුණය තමයි සතිචෛතසිකයයි කියලා හඳුන්වන්නේ. එතකොට දැන් මේ සතිචෛතසිකේ ප්‍රගුණ කරනකොට හුඟක් දෙනා අනුගමනය කරන්නට උත්සාහ කරන ක්‍රමවේදය තමයි අරමුණ පිළිබඳ අවධානය පවත්වා ගන්න. ඒ කියන්නේ දැන් අපි හිතමු සක්මන් කරනවා නම් කකුල ඔසවනවා, ගෙනියනවා, පාත් කරනවා, තියනවා ආදී වශයෙන් ඒ කරන ක්‍රියාව පිළිබඳ අවධානය පවත්වා ගන්න වෑයම් ඒක අවශ්‍යයි. හැබැයි අරමුණ ගැන අවධානය පැවැත්වුවා කියලා විතරක් අපට සිහිය පූර්ණ වෙන්නේ නැහැ. එහෙම පූර්ණ වෙනවා නම් දැන් කොටියෙක්, සිංහෙක් ගොදුරකට පනින්න සූදානම් වෙනකොට මොනතරම් අවධානයෙන් ඉන්නවද? එතකොට කොකෙක් මාළුවෙක් අල්ල ගන්න බලා ඉන්නකොට මොනතරම් අවධානයෙන් ඉන්නවද? හැබැයි ඒ සතුන්ට සිහිය පිහිටන්නේ ඇයිද සිහිය පිහිටන්නේ නැත්තේ? අරමුණ ගැන අවධානය පැවැත්වීම පමණින් සිහිය පූර්ණ වෙන්නේ නැහැ. සිහිය පූර්ණ වෙන්න අරමුණ ගැන අවධානය තියෙන්නට ඕනේ. අරමුණට සාපේක්ෂව අපේ සිත වැඩ කරන ආකාරය පැහැදිලිව දැනෙන්නට පෙනෙන්නටත් ඕනේ. ඒ විදිහට පෙනුනොත් තමයි ඒ අරමුණ සම්බන්ධව මගේ සිත වැඩ කරන්නේ කොහොමද කියන කාරණේ අපට වඩා ප්‍රකට ඒ ප්‍රකට වෙනකොට තමයි දැන් මගේ සිතෙහි අකුසල් චෛතසිකයි මතුවෙන්නේ. දැන් මේ මතුවෙමින් පවතින්නේ ද්වේෂයයි. මේ මතුවෙමින් පවතින්නේ රාගයයි. එහෙම රාගයක්, එහෙම ද්වේෂයක් මගේ මනසේ මතුවෙන්නේ මම මෙන්න මේ විදිහට මනස හසුරුවන නිසායි. මෙන්න මේ විදිහට ඒ දිහා බලන නිසායි මේ විදිහට පැහැදිලිව අර අපේ මනෝභාවයන් වෙනස් වෙන්නට අදාළ වුණු හේතු ප්‍රත්‍ය පවා අපට පැහැදිලිව දැනෙන්න ඇයි දැනෙන්නේ? අපි අර පිටින් ඉඳගෙන බලන්නාසේ එහි ගිලෙන්නේ නැතිව එහි කොටස් කරුවෙක් වෙන්නේ නැතුව එල්බ ගන්න නැතුව ඒ දිහා බලන්නට දක්ෂ. ඒතර බාහිර අරමුණක් පේනවා, තමන්ගේ කයත් පේනවා, තමන්ගේ සිතත් ඇස් දෙකට පෙනෙන්නාසේ පැහැදිලිව එහි සිද්ධ වෙන ක්‍රියාවලිය පෙනෙන්න ගන්න. දැන් මෙහෙම කියා දුන්නා වුණත් සමහරු මේක පුහුණු කරන්න ගියාම අරමුණ ගැන බලනවා වගේම සිත ගැනත් බලන්නට ඕන කියලා කිව්වහම සිත ගැන නැවත නැවත වාක්‍ය වශයෙන් වචන වශයෙන් දේවල් මෙනෙහි කරන්නට උත්සාහ කරනවා. දැන් මට තරහ සිතුවිල්ලක් ඇති වුණා. දැන් මගේ මනසේ කෝපය මතුවුණා. මේක හොඳ නෑ. මේක ඉවත් කරන්න අර පුංචි දරුවෝ තනියෙන් සෙල්ලම් කළා වුණත් ඒගොල්ලෝ කරන දේවල් කිය කියානේ කරන්නේ. අන්න වගේ අපේ මනස පෙළඹෙනවා අර අපි අවධානය යොමු කරන දේ නැවත නැවත පුනරුච්චාරණය කරන. එතකොට ඒක හඳුන්වන්නේ විතක්ක චෛතසිකයෙන් තමයි ඒක කරන්නේ. කල්පනා කරනවා, වචන මතු කරනවා. විතක්ක ਵਿਚාර දෙකින්නේ වචනේ මතු කරන්නේ. එතකොට ශබ්ද නැගුවේ නැති වුණාට අපි චිත්තාභ්‍යන්තරයෙන් නැවත නැවත ඒ ගැන කියවනවා. දැන් මෙහෙම වාක්‍ය වශයෙන් වචන වශයෙන් දේවල් මෙනෙහි කරන්න ගියම අපිට ලොකු කාලයක් ගත එතකොට අපිට දැනෙන්න ගන්නවා සිහිය පවත්වන්න නම් වේගය අඩු කරන්න ඕනේ. එතකොට දන්නේම නැතු ඒ පුද්ගලයා අර වේගවත් ක්‍රියාකාරීත්වයක් වෙනුවට එන්න එන්න හුඟා වේගය අඩු තත්වයෙන් තමයි දේවල් පවත්වන්න උත්සාහ කරන්නේ. ඒකට නොදැනුවත්ව තමන් ඇබ්බැහි නමුත් ඒක නෙවෙයි හැබෑවට විය යුත්තේ හරියට සිහිය පිහිටවනවා නම් අපිට වේගය ඕන තරම් වැඩි කරන්නට පුළුවන්. එහෙමනම් හැබෑ සිහිය කියලා කියන්නේ මොකක්ද? ඇතුලෙන් නැවත නැවත වචන හැටියට වාක්‍ය හැටියට දේවල් කියවන එක නෙමෙයි. ඒ වචන වලින් වාක්‍ය වලින් කියන්නට උත්සාහ කරන දේ දැස විවර කළාසේ මනසින් දකින්නට වුණු වීම. දැන් අපි S2 පියාගෙන ඉන්නකොට මේ අවට සිද්ධ වෙන දේවල් විස්තර කරන්න ගියොත් එහෙම සෑහෙන වෙලාවක් ඒ දේවල් කියන්න වෙනවා. මෙතන ඉදිරිපස මේසයක් තියෙනවා. මේස උඩ මේ මේ දේවල් තියෙනවා. දකුණු පැත්තේ අහවලා ඉන්නවා. වම් පැත්තේ අහවලා ඉන්නවා. ඉස්සරහින් බිත්තියක් තියෙනවා. ආලෝකය මෙහෙම වැටලා තියෙනවා. දැන් මේවා කියන්න විස්තර කරන්න ලොකු වෙලාවක් යනවා. හැබැයි අපි S2 අරපු ගමන්ම අර කාලය අපිට වැදගත් වෙන්නේ නැහැ. අර කිව්ව දේවල් සියල්ලක්ම පැහැදිලිව පෙනෙන්නට ගන්න. එතකොට අපිට දකින්නට පුළුවන් ඒ මොහොතේ තියෙන දේ. ඒකට ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. හැබැයි ඒවා වාක්‍ය වශයෙන් වචන වශයෙන් කියන්නට ගියොත් ලොකු කාලයක් ගත වෙනවා. එතකොට සිහිය පුහුණු කරනවා කියලා අපි වචන හැටියට වාක්‍ය හැටියට දේවල් නැවත නැවත මෙනෙහි කරන්න පුරුදු වුණොහම අපි නොදැනුවත්වම ඒකට ඇබ්බැහි වෙනවා. එතකොට සිහිය පවත්වනවා කියලා එක්කෝ අරමුණ ගැන නැවත නැවත මෙනෙහි කරනවා. එහෙම නැත්නම් සිතේ සිද්ධ වෙන දේ ගැන වචන වශයෙන් වාක්‍ය වශයෙන් නැවත නැවත මෙනෙහි කරනවා. මූලික වශයෙන් අපිට ඔහොම තමයි දේවල් කරන්න වෙන්නේ. නමුත් කාලයක් ප්‍රගුණ කරද්දී අපි ටිකෙන් ටික උත්සාහ කරන්න ඕනේ අරමුණත් දකිමින් සිතත් දකිමින් එහි යථා ස්වභාවය තේරුම් ගන්න. එතකොට එතනදී අපිට සිද්ධ වෙනවා අර වචන වාක්‍ය නවත්තන්න. ඒ නිසා භාවනා ආචාර්යවරු මේ කියන උපදෙස් දෙන්නේ ඇතුළත කතාව නවත්තන්න. ඇතුළත කතාව දිගට දිගට යන තාක්කල් අපි සිහියෙන් නෙමෙයි ඉන්නේ. අපි ඒක නැවත නැවත හිතන්නටයි උත්සාහ කරන්නේ. ඒ ගැන අවධානය පවත්වා ගන්නට උත්සාහ කරනවා. හැබැයි සති චෛතසිකය හරියට පිහිටියොත් 아무තු වචන වාක්‍ය මොකුත් හරියටම දැස විවෘත කලාසේ ඊටාම පැහැදිලිව අරමුණක් මනෝභාවයක් පැහැදිලිව ප්‍රකට වෙන්න ඉතින් අපේ හැමෝගෙම සිත්වල ඒ බඳු ගුණයක් තියෙනවා. ඒ ගුණයට තමයි සති චෛතසිකයයි කියලා කියන්නේ. අනේ සති චෛතසිකය හඳුනාගෙන අපි දියුණු කරගන්නට වෑයම් කරන්න ඕනේ. ඉතින් මේක කොහොමද හඳුනගන්නේ? හඳුනාගන්න එක පහසු නෑ. අපිට ඒ ගැන ඉගෙන ගන්න පුළුවන්, කියා දෙන්න පුළුවන්, වචන වලින් එක එක විදිහට අර්ථ විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි මනසින් ඒක හඳුනා ගන්න එක පහසු නෑ. ඉතින් අපි බොහෝ අවස්ථාවල ඒ සම්බන්ධ උදාහරණයක් හැටියට කියන්නේ අර ඉස්සර සමහර පන්සල් අපේ පන්සලෙත් තිබුණා පින්තූරයක් රාමු කරලා තිබුණා. ඒ පින්තූරේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ කැඩිච්ච බුදු පිළිම ටික. බුදු පිළිම කැඩුණු බිඳුණු බුදු පිළිම ටිකක් තමයි මේ මුළු පින්තූරේ පුරාම තියෙන්නේ. හැබැයි දැන් ඕක දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට අර කැඩුණු පින්තූර නැකී ගිහිල්ලා ඒ මැදින් ඊටාම පිරිපුන් හොඳ බුදුරුවක් මතුවේ. දැන් මේක එක එක විදිහට බලන්න කියලා අපිට මුලින් උපදෙස් දෙනවා. පැත්තකට ගිහින් බලන්න, ඔළුව හරවලා බලන්න, ඇහැ හීන් කරලා බලන්න, ඔහොම නොඑක් දේවල් කියනවා. දැන් මේ මොනවා කිව්වත්, මේ මොනවා කළත් මුලදී අපිට එකක්වත් පේන්නේ නැහැ. අපිට පේන්නේ මර කැඩිච්ච රූප ටික විතරයි. හැබැයි දැන් අපි ඕකත් එක්කලා හොම දඟල දඟල කොහොම හරි එක එක විදිහට ඇහැ එක එක විදිහට හරව හරව ඔළුව එක එක විදිහට හරව හරව මනස එක එක විදිහට පවත්වමින් මේකත් එක්කලා සෑහෙන වෙලාවක් අපි සක්‍රියව විමසිලිමත්ව ක්‍රියාත්මක වෙනකොට යම් මොහොතක අපේ ඇසත් අපේ සිතත් කියන දෙකම අර ඡායාව දකින්නට යෝග්‍ය ආකාරයෙන් සමතුලිත වෙනවා එතකොට ඉංග්‍රීසියෙන් කියන්නේ හරියට ફોકસ වෙනවා. එතකොට ඇහත් සිතත් හරියටම ફોકસ වෙච්ච ගමන් අපිට අර දර්ශන මාත්‍රය සැනකින් පෙනෙනවා. ඒ පෙනුණු ගමන්ම අන්න පෙනුණ අන්න හරි ගියා කියලා ඇති වෙන චිත්ත ප්‍රීතියත් එක්කම නැවත මනස වික්ෂිප්ත වෙනවා අර තිබුණු සමතුලිත බව නැති වෙනවා. නැති වෙච්ච ගමන් ආයෙ පේන්නේ. ආයෙත් අපි උත්සාහ කරනවා. දැන් අපිට එක එක මොහොතක අත්දැකීමක් තියෙනවා. මුලින් මොකක්වත් අත්දැකීමක් තිබුණ නැහැ. දැන් එක මොහොතක අත්දැකීමක් තියෙන නිසා අපි නැවත වෑයම් කරනවා. එතකොට අරීට වඩා ඉක්මනින් අපට අරක පේනෙන්න මෙහෙම නැවත නැවත නැවත නැවත අපි උත්සාහ කරනකොට ඒ ඡායා මාත්‍රය දර්ශනය වෙන්නේ අපේ netත් සිතත් කවරාකාරයෙන් හසුරුවා ගත්තොත්ද කියන එක අත්දැකීම් වශයෙන් අපට දැනෙන්න ගන්නවා. දැන් අපි ඒක තව කෙනෙකුට කියා දෙන්න ගියත් ඉතින් කියන්න වෙන්නේ අර විදිහට තමයි. ඇහැ හරවලා බලන්න, හීන් කරලා බලන්න, මෙහෙම හිතන්න. ඔහොම එක එක જાති කියන්න පුළුවන්. කිව්වා වුණාට ඇත්තට මෙතන වෙන දේ මොකද්ද කියන එක අත්දැකීම තුළින් මතු කරගන්නවා. අන්න ඒ වගේ තමයි සතිචෛතසික සතිචෛතසික විතරක් නෙමෙයි අනිත් හැම චෛතසිකයක්ම එහෙමයි. ඒවා ගැන අපට ඕන තරම් වචන වලින් වාක්‍ය වලින් විස්තර කරන්න පුළුවන් ඒ විස්තර කරන්නේ තම තමන්ට වැටහෙන විදිහට සහ තමන්ට භාෂාව හසුරුව ගන්නට පුළුවන් විදිහට හැබැයි හැබෑවටම මනසට දැනෙන ක්‍රමය ඊට වඩා ගොඩක් වෙනස් වෙන්නට පුළුවන් ඉතින් ඒ නිසා අපි මේ බොජ්ජංග ධර්ම ප්‍රගුණ කරන්නට ඕන නම් මූලික වශයෙන් අපි ඒවා පිළිබඳව ඉස්සරලාම අහලා දැනගන්නට ඕනේ. ඒ කියන්නේ සුත්තමේ ඥානයක් අවදි කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දෙසූ කාරණා අද අපට බුදුරජාණන් වහන්සේගේ මුවින් අසන්නට නැති වුණාට ඒවා පිළිබඳව විචක්ෂණ දේශකයන්න් වහන්සේලාගෙන් හෝ එහෙම නැත්නම් නිවැරදිව ලියවුණු පොතපත ඇසුරු කරගෙන ඉස්සරලාම අපි ඒවා ගැන දැනුමක් ඇති කරගන්න ඕනේ. ඒක තමයි සුත්තමේ ඥානය. ඊට පස්සේ අපි විවිධ පැති වලින් හිතලා කල්පනා කරලා මේ කාරණා තේරුම් ගන්නට උත්සාහ කරන්න. ඒක තමයි දෙවැනි අවස්ථාව චින්තාමය ඊළඟට අපි උත්සාහ කරන්න ඕන අර කැඩුණු බුදු පිළිම ටික අතරේ අර ප්‍රියශීලී පිරිපුන් බුදුරුව දකින්නට අපි යම්සේද වෙහෙසුනේ අන්න වගේ මේ මනෝභාවය එහෙම නැත්නම් මේ චෛතසිකය හරියට මනසින් ස්පර්ශ කරන්න අපි වෑයම් කරනවා. ඉතින් ඒ වෑයම තමයි අපි භාවනා කරනවා කියලා මූලික අවස්ථාවේදී කරන්න උත්සාහ ගන්න. ඉතින් මුලදි මුලදි අපිට කරන්න වෙන්නේ භාවනාව සඳහා උත්සාහ කිරීම පමණයි. ඊට පස්සේ විටින් විට අපේ මනසට අර ගුණාංග ස්පර්ශ වෙනකොට තමයි හැබෑවටම භාවනාවට අවතීර්ණ වෙන්නට පුළුවන්. ඊළඟට භාවනාවට අවතීර්ණ වෙලා තවත් දීර්ඝ කාලයක් පුහුණු කරනකොට තමයි ඒ පිළිබඳව විචක්ෂණව Tamanට අනන්‍ය ස්වરૂපයෙන් එය හසුරවන්න පුළුවන්. හරියටම දැන් අපි රියදුරෙක් හැටියට රිය පදවන්නට පුහුණු වෙද්දී මුලින්ම රියදුරු පාසලකට ගිහිල්ලා හෝ ඒ පිළිබඳව දන්න වැඩිහිටියෙකුගෙන් හෝ අපි දේවල් ටික අහගන්න. අහගෙන ඊට පස්සේ අපි අර ගුරුවරයා කියා දුන්නු දේ ඔළුවේ තියාගෙන ඒ විදිහට කරන්න හදනවා. එතකොට දැන් ඇත්තටම අපි නිකන් මේ අතරමැදි රොබෝ යන්ත්‍රයක් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපේ හිතෙන් හිතලා අපි දේවල් નિවරදිව තීරණය කරනවා නෙමෙයි අර කියා දීපෝ ඔළුවේ තියාගෙන ඒක කරන්න උත්සාහ භාවනාව හැටියටත් අපි මුලදි කරන්නේ ඔන්න ඔය වගේ. පොතෙන් දැනගත්තු දේ කවුරු හරි කියා දීපු දේ ගුරුවරයා කියා දීපු දේ ඒවා ඔළුවේ තියාගෙන ඒවා සිහි කර කර ඒවා කරන්න හදන. එතනදී පටලැවිලි ගොඩක් සිද්ධ වෙනවා. හැබැයි මෙහෙම මෙහෙම නැවත නැවත ක්‍රියාත්මක වෙනකොට තමයි අර රිය පදවන්නට රිය හසුරවන්නට උත්සාහ කරනකොට එහි අංගෝපාංග ක්‍රියාත්මක වෙන හැටි තමන්ගේ කය හැසිරෙන හැටි තමන්ගේ හැකියා නොහැකියාවන් වල පරාශ්‍රයත් මේවා තේරුම් ගන්න තේරුම් ගන්න ඒ තනත්තා රිය පැදවීම පිළිබඳව යම්කිසි පරිණත බවක් ලබනවා ඒ පරිණත භාවය ඇති වුණාට පස්සේ ඔහු රිය පදවන්නේ ගුරුවරයා කියා දීපේ කොළුවේ තියාගෙන නෙවෙයි න්‍යාය ඒක වුණාට කරන වැඩේ Tamanට ආවේනික ක්‍රමයකටයි සැකසෙන්නේ. අන්න වගේ භාවනාව තුළ අපි හරියට මේ චිත්තචෛසික ධර්මයන් Tamanගේ සිත වැඩ කරන හැටි ඒ කුසල ධර්ම අකුසල ධර්ම මතුවෙන හේතු ප්‍රත්‍ය ඒවා වෙනස් වෙන හැටි මේවා පිළිබඳව විචක්ෂණ වෙන්න විචක්ෂණ වෙන්න මූලික સિદ્ધාන්ත ගුරුවරයා කියා දීපු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒවා තමයි ඒවයින් පිට යන්නේ නැහැ නමුත් හැම විට මේ කරන ක්‍රියාව තමන්ට ආවේනික වුණු තමන්ට අනන්‍ය වූ ක්‍රියාපටිපාටියක් වෙනවා. භාවනාව දියුණු වෙද්දී ඒ බඳු තැනකට අපි පැමිණිය යුතුයි. ඉතින් මේ විදිහට අපි සති චෛතසිකය මූලික වශයෙන් හඳුනා ගන්නට ඕන. ඊට පස්සේ එහි හේතුප්‍රත්‍ය හඳුනාගෙන පුහුණු කරන්නට ඕන. එහෙම පුහුණු කරලා පුහුණු කරලා ඒ සතිය දියුණු කරගන්නට ඕන මූලික වශයෙන්. ඔය දැන් අපි කතා කළේ ඒ පිළිබඳව පළමු කොටස. දෙවැනි කොටස තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිහිය දියුණු කරපු පමණට බොජ්ජංග ධර්මයක් වෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ ලොව පහළ වෙන්නට පෙර වෙනත් තාපසවරු, යෝගීවරු, ඍෂිවරු ඒගොල්ලොත් සිහිය පුහුණු කළා. ඒගොල්ලෝ සිහිය පුහුණු කළේ නැත්නම් ධානාභිඥා උපදවන්නට බැහැනේ. එතකොට ඒ අයත් සිහිය පුහුණු කළා. ඒ අය සිහිය පුහුණු කළේ නැත්නම් ඒ අයට ධාන අභිඥා උපදවන්නට පුළුවන් කමක් නැහැ. නමුත් ඒ අය ධාන ඉපදෙව්වට අභිඥා උපදවා ගත්තට නිවන් අවබෝධ කරන්නට සමත්ුනේ නැහැ. ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වයෙන් හෝ පච්චේක බුද්ධත්වයෙන් හෝ ශ්‍රාවක බුද්ධත්වයෙන් හෝ මේ අවිද්‍යා තෘෂ්ණා දුරු කරමින් ලෝකේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරන්නට එයයි සමත් උනේ නැහැ. ඒ ඇයි සමත් උනේ නැත්තේ? ඒ අයගේ සිහිය ධානයට අභිඥාවට පමණක් සීමා වුණා විනා යථාර්ථ අවබෝධයට කෙලස් ප්‍රහාණයට නැඹුරු වුණේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතිචෛතසිකේ දියුණු කරපු පමණට ඒ බොජ්ජංගයක් වෙන්නේ බොජ්ජංගයක් වෙන්නට ඒකට තවත් කාරණා හතරක් එකතු වෙන්න. මොනවද ඒ කාරණා හතර? විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමය. විවේක නිස්සිත කියලා කියන්නේ විවේක කියලා කියන්නේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා විවේකේ තුන් ආකාරයයි. මෙතන හඳුන්වන්නේ උපදි විවේකය. උපදි විවේකය කියන්නේ කෙලස් ධර්මයන්ගෙන් සිත නිදහස් කරගැනීම. එතකොට අපි සිහිය පුහුණු කිරීමේ ප්‍රධාන ඉලක්කය වෙන්නට ඕන ක්ලේශයන්ගෙන් සිත නිදහස් කරගෙන. ක්ලේශ ධර්ම අවබෝධ කරගෙන සිත කිලිටි කරන ධර්ම අවබෝධ කරගෙන ඒවයින් සිත නිදහස් කරගෙන. එතකොට එහෙම නැතුව අපිට අපි භාවනාවට යොමු වෙන්නේ අපි විදර්ශනාව ප්‍රගුණ කරන්නේ අපි සතිපට්ඨානය පුහුණු කරන්නේ යම් සුවදායක තත්වයක් ගැන හිතාගෙන නම් අන්න එතකොට ඒක බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්නේ නැහැ. ඇයි අපේ ඉලක්කය කෙලස් ප්‍රහාණය නෙමෙයි. සිත ක්ලේශ ධර්මයන්ගෙන් ඇලෙන බැඳෙන තැන් වලින් නිදහස් කර ගැනීම නෙමෙයි අපේ පරමාර්ථය. අපි කැමති වෙන එක්තරා தත්වයක් තුල ජීවත් වීම. අපි කැමති වෙන එක්තරා සුවදායක තත්වයක් අත්පත් කර ගැනීම. එතකොට ඒ බඳු මානසික තත්වයක් තියෙන තාක්කල් සිහිය යම් ප්‍රමාණයකට වැඩෙන්න පුළුවන්. හැබැයි ඒ වැඩෙන සිහිය ඒ තනත්තාට ඒ තමන් අපේක්ෂා කරන తত্ত্বය තුල ජීවත් වෙන්නට පමණයි උපකාරයි. ඒ නිසා සිහිය බොජ්ජංග ධර්මයක් හැටියට කෙලස් නසන්නට උපකාර වෙන්නට නම් විවේක නිශ්චිත ගුණයෙන් යුක්ත වෙන්නට. කෙලස් නැසීමේ අරමුණ ඒකත් එක්ක මුහු වෙන්නට ඊළඟට විවේක නිශ්චිත විරාග නිශ්චිත විරාග කියන්නේ නොයැලෙන ගතිය. එතකොට භාවනා කරන්නට ගියත් සිහිය පුහුණු කරන්න ගියත් අපි යම් යම් අරමුණු ප්‍රියශීලී අරමුණු පැවෙනකොට දැන් අපි හිතමු චිත්ත ඒකාග්‍රතාවයක් මතුවෙනකොට ඒ ඒකාග්‍රතාවයට අපි ප්‍රිය කරනවා. ඒකත් එක්ක ඇලෙනවා. ඒකත් එක්ක බැඳෙනවා. ඒක පවත්වා ගැනීමේ ඕනකමක් අපට ඇති වෙනවා. දැන් එතකොට අර විරාග නිශ්චිත ගතියෙන් අපේ සිත බැහැර කරනවා. බැහැර වෙලා නම් එතනදී යම්කිසි සතියක් තිබුණා වුණත් එය කෙලස් ප්‍රහාණයට නිවන් දකින්නට උපකාර වෙන බොජ්ජංග ධර්මයක් වෙන්නේ නැහැ. එහෙමනම් ඒ සතිය දියුණු කරන්නට ඕන හැබැයි විරාග නිස්සිත විරාග කියන්නේ ඇල්මෙන් නිදහස් වෙන ආකාරය නොයැලෙන ගුණයත් එක්ක මුසු කරලා ඒ සිහිය දියුණු කරන්න. ඊළඟට නිරෝධ නිස්සිත. නිරෝධ කියලා කියන්නේ හටගත් හටගත් නාම රූප ධර්ම වහා බිඳී යනවා. ඒකත් Nirodhayak. හැබැයි එහෙම බිඳී ගියාට බිඳෙන බිඳෙන නාම රූප ධර්ම නැවත නැවත හට ගන්නවා. ඒවට අදාළ හේතු ප්‍රත්‍ය තියෙනවා. එහෙමනම් යමක් නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කරන්නට පුළුවන් නම් නිරුද්ධ වෙන්නට ඉඩ හරින්න පුළුවන් නම් ඒ කියන්නේ අපට 아무තුවෙන් නිරුද්ධ කරන්නට දෙයක් නැහැ අනිත්‍ය ලක්ෂණය නිසා සෑම නාම රූප ධර්මයක්ම හටගෙන බිඳී යනවා ඒකට 아무තු 아무තු වෙහසක් ගන්න ඕනේ අපිට කරන්න ඕන වෙන්නේ මොකක්ද? ඒ බිඳී යනකොට නැවත ජනිත කරන්නට අදාළ හේතු තියනවා. ඒ හේතු ටික වෙනස් කිරීමයි අප විසින් කළ යුත්තේ. ඒ හේතු ටික වෙනස් කළොත් බිඳුණු බව සදාකාලික වෙනවා. ඒ කියන්නේ අහෝසි වීම, නැතිවීම, Nirodha සදාකාලික වෙනවා. යලි හට ගන්නට තියෙන හේතු අහෝසි කළොත්. යලි හට ගන්නට තියෙන හේතු තියෙන තාක්කල් අර Nirodhaය తాවකාලිකයි යලිත් හටගෙන යලිත් පවතී. එහෙමනම් Nirodha නිශ්චිත කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කරන්නේ කෙසේද? ඒ සඳහා සිත හසුරුවන්නේ මෙහෙවන්නේ කෙසේද? මගේ මේ ප්‍රයත්නය අන්න ඒ සඳහායි මේ සිහිය පුහුණු කරන්නේ මේ ඒකාග්‍රතාවය පුහුණු කරන්නේ මේ විදර්ශනා වඩන්නේ මේ භාවනා කරන්නේ යම් දෙයක් අත්පත් කරගන්නට නෙමෙයි මේ සංස්කාර ධර්ම නැවත නොහට ගන්නා තත්වයකට පමුණවන්න. එතකොට හටගන්නේ කුමක් නිසාද? අවශ්‍යතාවය කැමැත්ත බලාපොරොත්තුව නිසා. ඒවා තියෙන්න ඕන, පවතින්න ඕන, මේ සමාධිය පවත්ව ගන්න ඕන, මේ සුවදායක තත්ත්වය පවත්ව ගන්නට ඕන කියලා අපි හිතන තාක්කල් ඒවා නැවත නැවත පවතිනවා. එතකොට මේ පවත්වා ගන්නට තියා ගන්නට තියෙන ඕනෑකම කැමැත්ත හෙවත් තෘෂ්ණාව අපේ සිතෙන් දුරු වුනොත් විතරයි ඒවා නැවත නොහට ගන්නා ආකාරයේ ප්‍රහාණය. එතකොට අන්නේ ගුණය මුසු කරලා සිහිය දියුණු කරන්න. ඊළඟට වොස්සග්ග පරිණාමය. වොස්සග්ග කියලා කියන්නේ අත්හැරීම, දුරු කිරීම. නයිස්කාම්ය. කෙලස් ධර්ම දුරු කිරීම අපි අල්ලාගෙන ඉන්න දේවල් අතහැරීම. එතකොට නිවන් දකින්නට නම් අපි තෘෂ්ණාවෙන් දේවල් අල්ලාගෙන උපාදාන කරගෙන ඉන්න ස්වභාවයෙන් සිත නිදහස් කරගන්න ඕන විනිර්මුක්ත කරගන්න. එතකොට අන්න ඒ සඳහා නැවුණු ස්වභාවයෙන් යුක්තව සිහිය පුහුණු කරන්න. එතකොට දැන් මූලික වශයෙන් සිහිය කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන ප්‍රගුණ කරන්නට ඕන. ඒක ප්‍රගුණ වෙනකොට ඒ සිහිය මේ කියන ගුණාංග වලින් යුක්ත කරගන්නට ඕන. මිශ්‍ර කරගන්නට ඕන. මොනවද ගුණාංග? විවේක නිස්ෘත, විරාග නිස්ෘත, නිරෝධ නිස්ෘත, වස්සංග පරිමා. දැන් මේක උදාහරණයක් ඇටියට කිව්වොත් මෙහෙමයි. අපි හිතමු සෑම මිනිස්සෙක්ම ආහාර සම්පාදනය කරගන්නට නිවාස ඇඳුම් පැළඳුම් සෞඛ්‍ය පහසුකම් කියන මේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ධනය උපය. එතකොට ඒ ධනෝපායනය කෙනෙකුට තෘෂ්ණා මූලිකව කරන්නටත් පුළුවන් කෙනෙකුට ප්‍රඥා මූලිකව කරන්නත් පුළුවන්. තෘෂ්ණා මූලිකව කරනවා කියලා කියන්නේ ඒ විදිහට ධනය උපයගෙන හොඳට කාලා බීලා අපි සුවසේ ජීවත් වෙන්නට ඕන කියන අදහස නම් තියෙන්නේ. ඒතනත්ත ධනය උපයන්නේ ඒතනත්ත අවශ්‍යතා සම්පාදනය කරන්නේ තෘෂ්ණා මූලික. ප්‍රඥා මූලිකව කියලා කියන්නේ මේ ජීවිතේ පවත්වා ගන්නට ඕන මොකටද මේ ලබාගත්තු ජීවිතේ මනුස්ස මනස උසස් කරගන්න මනස දියුණු කරගන්න ගුණනුවණ වර්ධනය කරගන්න ගුණනුවණ වර්ධනය කරන්න නම් කය නඩත්තු කරන්න ඕන කය නඩත්තු කරන්න මූලික අවශ්‍යතා සම්පාදනය ගන්න ඒ සඳහා මුදල් උපයන්න එනිසා මේ මුදල් උපයන්නේ කුමක් සඳහාද ජීවිතේ පවත්වාගෙන ගුණනුවණ දියුණු කරන්න ඒ අවබෝධය ඇතිව අපි කටයුතු කරනවා නම් කිසිම මොහොතක ධනය ඉපයීම සඳහා හෝ මූලික අවශ්‍යතා සම්පාදනය කර ගැනීම සඳහා හෝ අපි අර ಗುಣනුවණ කියන එක විනාශ කරගන්නේ දැන් සමාජය තුළ බොහෝ දෙනා ධනය උපයන්න ගියා මූලික අවශ්‍යතා සම්පාදනය කරන්න ගියා මේ මිනිසුන්ගේ ಗುಣනුවණ විනාශ වෙන්නේ ඇයි? ඒ අයට දැක්මක් නැහැ ಗುಣනුවණ පවත්වන්නටයි මේ සියල්ල කරන්නේ කියලා. එතකොට ඒ ಗುಣනුවණ පවත්වන්නටයි මේ කරන්න කියන අවබෝධය තිබුණොත් විතරයි ಗುಣනුවණ නසා ගන්න නැතුව ಗುಣනුවණ වැඩෙන හැටියට ඒ ක්‍රියාවන් මෙහෙවන්න. එතකොට හැමදෙනාම ධනය උපයනවා. හැමදෙනාම මූලික අවශ්‍යතා සම්පාදනය කරනවා. හැබැයි පරමාර්ථය කුමක්ද? ඒ මත තමයි කවර දිශාවකටද මේ ශක්තිය හසුරුවන්නේ කියන එක තීරණය. අන්න ඒ වගේ තමයි අපිට සිහිය මතු කරගන්නට පුළුවන් සිහිය කියලා කියන්නේ සතිය කියලා කියන්නේ කුසල චෛතසිකයක් ඒ මනසේ දියුණු කරන්න පුළුවන් ඒ දියුණු කළාම ඒක කුසල් සිතක් හැබැයි කුසල් සිතක් වෙච්ච පමණින් කෙලස් නැසනවා නිවන් දකින්නවා කියන එක අනිවාර්ය නැහැ ඒ කුසල් සිතත් එක්කලා සසරේ ඕන තරම් සැප විපාක ලැබෙමින් පවතින්න පුළුවන් ඒ පැවැත්ම හොසි වෙන තැනකට Nirodhe කියන තැනට අපිට යන්නට ඕන නම් අන්නේ දැක්ම ඇතුව අර සිහිය පුහුණු කරන්න. එතකොට එතන අමුතු දෙයක් කරන්නට නැහැ කරන්නට තියෙන සිහිය පවත්වන්න තමයි හැබැයි අර මූලික දැක්මෙන් යුක්තව මේ මූලික අවබෝධයෙන් යුක්තව මූලික අවශ්‍යතාවය මූලික ඉලක්කය මූලික පරමාර්ථය සිත ගිලිහෙන් නැතුව සිහිය පවත්වන්නට දක්ෂ වුණොත් තමයි ඒ බඳු සිහිය බොජ්ජංග ධර්මයක් බවට පත් දැන් ඉතින් ඔය පැහැදිලි කරපු විදිහට ඊතුරු කාරණා ටික ගැන අපි තේරුම් ගන්නට ඕන ධම්මවිචය. ධම්මවිචය කියලා කියන්නේ විමසිලිමත් ප්‍රඥාව. කරුණු බෙදලා වෙන් කරලා මේ කුසල ධර්ම, මේ අකුසල ධර්ම, මේ හීන ධර්ම, මේ ප්‍රනීත ධර්ම, මේ කුසලයට පක්ෂපාත ධර්ම, මේ අකුසලයට පක්ෂපාත ධර්ම, මේ චෛතසිකේ කුසල චෛතසික, මේක අකුසල චෛතසික මේ කුසල චෛතසිකයේ ගොඩනගෙන්නේ මෙන්න මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් මේ අකුසල චෛතසිකයේ ගොඩනගෙන්නේ මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් මේ විදිහට බෙදලා විශ්ලේෂණය කරලා විග්‍රහ කරලා විමසලා බලන ගතිය තමයි ධම්මවිචේ. එය සම්පූර්ණයෙන් ප්‍රඥාවේ ක්‍රියාවලිය. එතකොට සති සම්පජඤ්ඤ සතිය විසින් අරමුණට අවධානය යොමු කරන සම්පජඤ්ඤය විසින් මේ විමර්ශනශීලී ක්‍රියාවලිය සිද්ධ කරනවා. එතකොට දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් වෙනත් මිත්‍රයෙක් එක්කලා අපි වෙළඳපළකට යනවා. එතකොට අපේ අවශ්‍යතාවයට නෙමෙයි මිතුරාගේ අවශ්‍යතාවයට යන්නේ. එතකොට ඒ තනත්තා තමයි Tamanට අවශ්‍ය දේවල් තෝරලා බෙල්ලා ගන්න. අපි නිකන් ඔහු සමග තනියට යනවා. ඉතින් අපි එහෙම ගියන් පස්සේ අර වෙළඳපළේ තියෙන හැම දෙයක්ම නිකන් උඩින් පල්ලෙන් අපි බලාගෙන යනවා. ඒ තියෙන ඒවා අපට පේනවා, තියෙන හැටි, ලස්සන, හැඩරුව, ඒ වැබිලා ගන්න ඔක්කොමත් පේනවා. පෙනුණා වුණාට අර එකම දෙයක් පිළිබඳවත් අපිට වැඩිපුර හාරලා උස්සලා බලන්න ඕන කමක් නැහැ. මොකද ඒ ඒ සඳහා අපට ඕන කමක් නැහැ. ඒ එහෙම වැඩකට නෙමෙයි අපි ආවේ. හැබැයි Taman යම් කිසි භාණ්ඩයක් මිලදී ගන්නට ගියාට පස්සේ අර එකින් එක මේ පැත්ත මේ පැත්ත පෙරලා පෙරලා හොඳට බලනවා විමසනවා. එතකොට මිත්‍රයත් එක්කලා වෙළඳපළට ගියාමත් ඒ ද්‍රව්‍ය දිහා බලනවා. හැබැයි අපි මිලදී ගන්න ගියාමත් ඒ ද්‍රව්‍ය දිහා බලනවා. ඒ බැල්ම එකක් නෙමෙයි දෙකක්. මුල් අවස්ථාවේදී අපි නිකන් අවිචාරවත්ව ඒ දිහා අවධානය යොමු කරනවා විතරයි. දෙවැනි අවස්ථාවේදී අපි ਵਿਚාරපූර්වකව ඒ දිහා බලනවා. එහෙම බලනකොට තමයි ඒක මිල වැඩිද අඩුද මේක මට ගැළපෙනවද නැද්ද මේක හොඳ අමුද්‍රව්‍ය වලින් සකසලාද එහෙම නැත්නම් මේක බාල එකක්ද මේ හැම දෙයක්ම අපට දැනෙන්න ගන්න විමසලා බලනකොට. අන්න ඒ වගේ තමයි මේ නාම රූප ධර්මයන් පිළිබඳව සිහිය උපදවා ගත්තාම අපට අවධානය පවත්වා ගන්න පුළුවන්. ඒ ඒ මොහොතේ සිදුවෙන නාම රූප ක්‍රියාවලිය දකින්න පුළුවන්. හැබැයි මේ මේ ක්‍රියාවලිය අතරේ මොනවද වෙන්නේ? ඒක හේතුප්‍රත්‍ය වශයෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒක නිරුද්ධ වෙන්නේ කොහොමද? ඒ හේතුප්‍රත්‍ය වශයෙන් ක්‍රියාත්මක වන ධර්මතාවල ගති ලක්ෂණ මොනවද? අනන්‍ය ලක්ෂණ මොනවද? පොදු ලක්ෂණ මොනවද? අනන්‍ය ලක්ෂණ කියලා කියන්නේ ඒවට ආවේනික වුණු ලක්ෂණ. දැන් පඨවි ධාතුව වගේ නෙමෙයි තේජෝ ධාතුව. තේජෝ ධාතුව වගේ නෙමෙයි වායෝ ධාතුව. එකකට එකක් අනන්‍ය ලක්ෂණ තියෙනවා. එතකොට රාගය වගේ නෙමෙයි ද්වේෂය. ද්වේෂය වගේ නෙමෙයි සද්ධාව. සද්ධාව වගේ නෙමෙයි මෛත්‍රිය. එකකට එකක් ආවේනික ගති ලක්ෂණ තියෙනවා. ඒ ගති ලක්ෂණ හඳුනාගත්තොත් විතරයි අපිට වංචක ධර්ම වලට රැවටෙන්නේ නැතුව ඒ හැබැයි ගුණාංගය අපේ මනසේ අවදි කරගන්න පුළුවන්. ඊළඟට පොදු ලක්ෂණ එහෙම නැත්නම් සාධාරණ ලක්ෂණ කියලා කියන්නේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. පොදු ලක්ෂණ දකින්නට ඕන, අනන්‍ය ලක්ෂණ දකින්නට ඕන, හේතුඵල සම්බන්ධය දකින්නට ඕන. ඒ හේතු ප්‍රත්‍යයෙන් ජනිත වෙන හැටි දකින්නට ඕන. ඒවා ਸਰව සම්පූර්ණයෙන් නිරුද්ධ කරනවා නම් කොහොමද කරන්න ඕන කියලා ඒ සමග වටහා ගන්න මේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව හොඳ විචක්ෂණ බවකින් නැවත නැවත විමසා බලන්නට පෙළඹීම තමයි ධම්මවිචය. ඒතකොට මේ ධම්මවිචය ප්‍රගුණ කරපු පමණට බොජ්ජංගයක් වෙන්නේ අර කියන විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වස්සග්ග පරිණාමී කියන ගුණාංගවල යුක්තව. ඒ කියන්නේ මේ විමර්ශනය මම කරන්නේ මගේ හැකියාවන් දියුණු කරගෙන මගේ ප්‍රතිරූපය හදාගන්න මම දන්න කෙනෙක් කියන බව පෙන්වන්න එහෙම නැත්නම් මගේ අවබෝධය වැඩි කරගෙන උසස් තැනක වැජෙන්නට ඒ කිසිවක් සඳහන් නෙමෙයි මේ යථාර්ථය වටහාගෙන මේ ගමන නිමා කරන්න. මේ ක්ලේශ ධර්මයන්ගෙන් සිත නිදහස් කරගන්න කියන දැක්ම අවබෝධය ඇතුව පුහුණු කළොත් තමයි ඒ ਵਿਚාරපූර්වක බව කෙලස් ප්‍රහාණය සඳහා උපකාර වෙන්නේ බොජ්ජංග ධර්මයක් හැටියට. ඊළඟට ධම්මවිච විරිය. විරිය කියලා කියන්නේ වීර චෛසික. වීර චෛසික කුසල් අකුසල් දෙකේමද? එතකොට ඉස්සල්ලා අපි වීරය හඳුනගන්න ඕන ඊළඟට ඒක කුසල මූලිකද අකුසල මූලිකද කියලා හඳුනගන්න. කුසල මූලික නම් අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් ඒ වීරය මතුවලා තියෙනවා. නමුත් බහුලව අපේ ජීවිතවල ගිහි වුණත් පැවිදි වුණත් වීරය මතුවෙන්නේම එක්ක ලෝභයෙන්, එක්ක ද්වේෂයෙන්, එක්ක මෝහයෙන්. භාවනා කරන්න වාඩි වුණා වුණත් ඒ භාවනාව සඳහා අවශ්‍ය කායික මානසික වීරය පවා වැඩිපුර උපදින්නේ ලෝභ මූලික සිත්වල. ඒ කියන්නේ තමන් අපේක්ෂා කරන ධානය, සුවය, පහසුව, සැහැල්ලුව ලබන්නට ඕන කියන අපේක්ෂා. ත්‍රි අපේක්ෂාවෙන් වාඩි වෙලා අපි උත්සාහ කරන තාක්කල් ඒ වීරය කුසල වීරය නෙමෙයි අකුසල වීරය. ත්‍රි අකුසල වීරය අපට කෙලස් නසන්නට නෙමෙයි සහාය වෙන්නේ, කෙලස් වැඩෙන්නට. ඒ නිසා අපි වීර්ය මුලින්ම තෝරගන්න ඕන මේක අකුසල මූලිකද කුසල මූලිකද ඊට පස්සේ කුසල මූලික වීර්ය හඳුනාගෙන එය දියුණු කරන්න ඊට පස්සේ එය අර විවේක නිස්ෘත විරාග නිස්ෘත ආදී මේ ගුණාංග වලින් යුක්තව වර්ධනය කරන්නේ. එතකොට තමයි ඒ වීර්ය කෙලස් නසන්නට උපකාර වෙන බොජ්ජංග ධර්මයක් බවට පත්. ඊළඟට පීති. පීති කියලා කියන්නේ සිතේ ඇතිවන සතුට. ප්‍රසන්න ගතිය. එතකොට මේ පීතියත් ඇති වෙන්න පුළුවන් තෘෂ්ණා මූලිකව ඇති වෙන්නත් පුළුවන්. තෘෂ්ණාවෙන් තොරව ඇති වෙන්නත් පුළුවන්. සාමිස ප්‍රීතියක් තියෙනවා නිර්ාමිස ප්‍රීතියක් තියෙනවා. සාමිස ප්‍රීතිය කියන්නේ තෘෂ්ණා මූලිකව ඉන්ද්‍රිය පිනවීමෙන් බලාපොරොත්තු ඉටුවීමෙන් අපි කැමති දේවල් ලැබීමෙන්. ඒතර භාවනාව තුල උනත් ගොඩක් වෙලාවට අපිට ඇති වෙන ප්‍රීතිය සාමිස ප්‍රීතිය. තෘෂ්ණා මූලික. ඒතර එතන නිර්ාමිස ප්‍රීතිය ඇති වෙන්නට නම් උපදින අකුසල් දුරු කිරීම එතකොට කුසල් අවදි කිරීම ලෝක ධර්මතා අවබෝධ වීම කියන මේ කරුණුත් එක්කලා අපට සතුට සොම්නස ප්‍රීතිය උපදිනවා නම් ඒ ප්‍රීතිය තමයි කුසල ප්‍රීතිය ඊට පස්සේ එය අර විවේක නිස්සෘතාදී ගුණාංග වලින් යුක්තව වර්ධනය කරන්නේ එතකොට තමයි ප්‍රීති සම්බොජ්ජංගේ බවට පත් ඊළඟට පස්සද්දි පස්සද්දි කියන්නේ සැහැල්ලු බව සැහැල්ලු බව කියන්නේ එක්තරා චෛතසික ධර්මයක් චෛතසික දෙකක් තියෙනවා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය පස්සද්දි කියන්නේ චෛතසික ධර්මවල සැහැල්ලු බව චිත්ත පස්සද්දි කියන්නේ සිතේ සැහැල්ලු එතකොට ඒ සැහැල්ලු බව ඇති වෙන්නේ කවර ආකාරයෙන්ද? අපි අර අර කැඩුණු බුදු පිළිම ටික අතරින් හොඳ බුදු පිළිමේ මතු කරගන්න උත්සාහ කළේ කොහොමද? අන්න ඒ වගේ මේ සැහැල්ලු බව කියන්නේ මොකක්ද කියලා මේ කියන්නේ කයේ සැහැල්ලු මේ මේ අපිට දැනෙන මේ මාංශ පේශි වල සැහැල්ලු බව කියන එක නෙමෙයි. මෙතන තියෙන්නේ මානසික ගුණය. ඒ ගුණය හරියට හඳුනාගන්න වෑයම් කරනවා. වෑයම් කරගෙන ඒක නැවත නැවත වර්ධනය කරනවා. වර්ධනය කරලා ඊට පස්සේ එය අපට සැහැල්ලු බව භුක්ති විඳින්නට නෙවෙයි ක්ලේශ ප්‍රහාණය සඳහායි කියන අවබෝධය ඇතුව වර්ධනය කරනකොට තමයි ඒක බොජ්ජංග ධර්මයක් බවට පත් පස්සත් ඊළඟට සමාධි සමාධි කියන්නේ ඒකාග්‍රතාවය ඒකාග්‍රතාවය සබ්බචිත්ත සාධාරණ චෛසික ඒකත් කුසල් සිතේ අකුසල් සිතේ ක්‍රියා සිතේ ඔක්කොගෙම යෙදෙනවා ඒ නිසා ඒකාග්‍රතාවය කුසල මූලිකද අකුසල මූලිකද කියලා ඉස්සල්ලා වෙන් කරගන්න වෙන් කරගෙන කුසල මූලික ඒකාග්‍රතාවය අපි හඳුනා ගන්නවා. හඳුනාගෙන ඒක දියුණු කරනවා. දියුණු කරලා ඒක සමාධියක් හැටියට ප්‍රගුණ කරලා ඊළඟට ඒ සමාධිය හුදෙක් ඒකාග්‍රතාවය තුළ සුවය භුක්ති විඳින්නට නෙමෙයි මේ සංස්කාර ධර්මයන්ගෙන් එතර වෙන්නටයි කෙලස් ප්‍රහාණය කිරීමටයි කියන අවබෝධය ඇතුව පුහුණු කරන්න ඕන. එතකොට තමයි ඒ සමාධිය සමාධි සම්බොජ්ජංගය බවට පත් ඊළඟට උපේක්ඛා. උපේක්ඛා කියලා කියන්නේ යහපත් අයහපත් හොඳ නරක සැප දුක් මේ හැම දෙයකදීම ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව මධ්‍යස්තව සිත පැවැත්ම. ඒතර මධ්‍යස්තව සිත පවත්වනවා කියන එකත් මෝහ මූලිකව සිද්ධ වෙන්නට පුළුවන්. සමාධි මූලිකව සිද්ධ වෙන්නට පුළුවන්. ප්‍රඥා මූලිකව සිද්ධ වෙන්නට. මෝහ මූලිකව කියන්නේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ බරපතලකම වැටහෙන්නේ නැහැ. වැටහෙන්නේ නැති නිසා ඔහේ අපි ඉන්න හොඳට කාලා බුදිය ගන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. ලෝකෙට මොනවා වුණත් අපිට ඒකක්වත් අදාළ නැහැ. ඒක මට නෙමෙයි අපිට ප්‍රශ්නයක් නැහැ කියලා ඒක ඈතින් තියලා තියෙනවා. ඒක ගැන එච්චර ගැඹුරට හිතන්නේ. එහෙම නැත්තම් ඒකෙන් වෙන්න යන අනර්ථය පේන්නේ එතරම් ප්‍රඥාව අවදි වෙලා නැහැ. එතකොටත් ඇලෙන්න ගැටෙන්න නැතුව සැහැල්ලුවෙන් ඉන්නවා. ඒකත් එක්තරා උපේක්ෂාවක්. හැබැයි ඒ උපේක්ෂාව මෝහ මූලිකයි. ඊළඟට සමාධි මූලික උපේක්ෂාව කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරලා චතුර්ථ ධානය දක්වා දියුණු කළාම උපේක්ඛා ඒකාග්‍රතාව. ඒ ඒකාග්‍රතාවයේ තුලින්ම මතුවෙන උපේක්ෂාවක් තියෙනවා. නොයැලෙන නොගැටෙන ස්වභාවය. ඒක සමාධි උපේක්ෂාව. අපට නිවන් දැකීම සඳහා වැදගත් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම විදර්ශනා මූලික උපේක්ෂාව. විදර්ශනා මූලික උපේක්ෂාවයි කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බව, ඒව නැවත නැවත බිඳී යන බව පැහැදිලිව දකිනවා මේ නාම රූප ධර්මයන් තමන්ගේ තනුන්ගේ යහපත පිණිස වෙනස් කළ හැකි තැන වෙනස් කරන්නට වෑයම් කරනවා හැබැයි යම් තැනක වෙනස් කළ නොහැකි නම් ඒ අවස්ථාව මේ හේතුවෙන් මේ ඵලය ජනිත වෙනවා දැන් ඒ හේතුව ජනිත වෙලා දැන් ඵලය මතුවෙන වෙලාවයි දැන් මෙතන වෙනසක් කළ නොහැකි කියන අවබෝධය මත වෙනස් කළ නොහැකි නිසා අපි නිහඬ එතකොට උදාසීන බව නිසා නිහඬ වෙනව නෙමෙයි ඔන්න ඔය ඕන දෙයක් වෙද්දී මට අදාළ නැහැ කියලා නිහඬ වෙනව නෙමෙයි. එතන නිහඬ වෙන්නේ එය වෙනස් කළ නොහැකි ධර්මතාවයක් බව නුවණින් තේරුම් එතන තමයි ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාව. එතකොට උපේක්ඛා සම්බොජ්ජංගය බවට පත් වෙන්නේ ඔය කියන ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාව මනසේ ඇති කරගන්නට ඕන. ඇති කරගෙන ඊට පස්සේ අර විවේක නිස්ෘතාදී ගුණාංග වලින් ඒ විමුක්තිය දෙසට යොමු කරන්න. මෙන්න මේ විදිහට සති ධම්මවිචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන මේ චෛතසික ධර්ම මේවෙන් සමහර ඒවා කුසල චෛතසික සමහර ඒවා කුසල ලකුසල් දෙකේම යෙදෙන චෛතසික. එතකොට මුලින්ම අපි හඳුනා ගන්නට ඕන මේ චෛතසික ධර්මයන්ගේ කුසල ස්වરૂපය මොකක්ද? ඒ කුසල ස්වરૂපයෙන් මේ චෛතසිකයන් මනසේ අවදි කරන්නේ කොහොමද? ඒවා මතුවෙන හේතු ප්‍රත්‍ය මොනවාද? ඒවන් නැවත නැවත වර්ධනය කරන්නේ කොහොමද? එසේ ප්‍රගුණ කරලා ඉන් අනතුරුව විවේක නිස්ෘත විරාග නිස්ෘත නිරෝධ නිස්ෘත වොස්සග්ග පරිණාමය කියන මේ විමුක්තිය ඉලක්ක කොටගත් දැක්මකින් යුක්තව ඒ ගුණාංග දියුණු කරන්නට පුළුවන් වොත් එය නිර්වාණ අවබෝධයේ පිණිස කෙලස් නැසීම පිණිස අංගයක් බවට පත්වන නිසා ප්‍රධාන කරුණක් හැටියට උපකාර වෙන නිසා ඒවා බොජ්ජංග ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා. මේ කාරණා නුවණින් තේරුම් අරගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ චෛතසික ධර්මයන් වටහාගෙන බොජ්ජංග ධර්ම වටහාගෙන ඒවා ප්‍රගුණ කරන්නටත් විමුක්තියට උපකාර වෙන ආකාරයෙන් බොජ්ජංග ධර්ම වශයෙන් ප්‍රගුණ කරන්නටත් මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල්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 අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ භාතිය අබේරත්න මහත්මයා විසින් පින්කමේ ආරමුණ නොවැම්බර් මාස 24 වෙනි දින ජන්මදිනය යෙදී ඇති භාතිය අබේරත්න මහත්මයාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් මේ ධර්ම දානමය උතුම් කුසලයේ නිර්වාණ අවබෝධයේ පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් මූලික කොටගෙන මිය පරලෝ යන්නට යෙදුණු මාකස් අබේරත්න පියාණන් භද්‍රා අබේරත්න මෑණියන් ඇතුළු දෙපාර්ශ්වයේ මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරමින් ඒ මව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම සුජීවත්ව සියන සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීම කියන මේ අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ජන්මදිනය අපි හැමදෙනාටම වැදගත් අවස්ථාවක් මේ දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයේ ලැබූ අවස්ථාව ඒ අපි නුවණින් සිහිපත් කරලා මනස උසස් කරගන්න දියුණු කරගන්න මෙලොව පරලොව અભිවෘද්ධිය සඳහා හේතු වෙන යහපත් කුසල ධර්මයන්හි යෙදීම ගුණ නුවණ අවදි කරගන්නට හැකි ක්‍රියාකාරකම් වල නිරත වීමයි වඩා අර්ථ සම්පන්න වෙන්නේ එනිසා භාතිය මහත්මයා අද Tamanටත් අන් අයටත් ධර්මාවබෝධයේ පිණිස ප්‍රයෝජනවත් වෙන මාතෘකාවකින් ධර්ම දේශනාවක් පවත්වන්නට කටයුතු සලස්සලා ධර්ම දානමය මහ පිංකමක් සිදු කරගත්තා. තම තමන් ධර්ම ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය කුසලයක් සිදු කරගත්තා. ඒ දෙයාකාර කුසලය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා ජන්මදිනයේ සමරන භාති අබේරත්න මහත්මයා ඇතුළු ඒ සෑම සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ මිය පරලෝ යන්නට යෙදුණු මාක සබේරත්න පියාණන් භද්‍රාබේරත්න මෑණියන් ඇතුළු මියගිය සියලු ඥාත හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ජන්මදිනය සමරන භාති අබේරත්න මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාටමත් පින්කමට සහ සම්බන්ධ වෙන ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුර වේවා ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි. හැම දිනාටම පෙරවන් සරණයි.